බුදුරණවහන්සේගේ ධර්මයේ කෙනෙක් අහන්න යමු වුණා නම් එයා තුල ඉස්මතු වෙන දේ තමයි හිතන ගතිය. ඒකට කියන විචක්ෂණය. විචක්ෂණය කියන්නේ ඒ ඇහෙන කාරණාව තුලින් හිතන්න යමක් ඉස්මතු වෙලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේත් පෙන්වා දීලා තියෙන්නේ සැබෑවටම ධර්මයක් ඇහෙනවා නම් ජීවිත කාරණාව තමයි සද්ධර්ම ශ්‍රවණයේදී යෝනිසෝ මනසිකාරය. ධර්මයක් ඇහෙද්දී යම්කිසි කෙනෙකුට තේරෙනවා නම් වැටහෙනවනම් තමන්ගේ කාරණාව තමන්ට ඒක හොඳට තේරුම් ගන්න වටහා ගන්න කරන්න පුළුවන් දෙයක් බවට හම්බ වෙනවනේ. එතකොට එහෙනම් යෝනිසෝ මනසිකාරයක් කරන්න යමක් ඉස්මතු වෙලා නැහැ. තමන්ට කරන්න පුළුවන් දෙයක් ඉස්මතු වෙලා. තමන්ට තේරෙන දෙයක් ඉස්මතු වෙලා. සොකීයත්ට දැක්මට අනුගත වෙන දෙයක් හම්බ වෙලා. සොකීයත්තේ තර වෙන දෙයක් හම්බ වෙලා. සොකීයත්තේ තහවුරු වෙන දෙයක් හම්බ වෙලා. ඒ කියන්නේ බුදුරන් වහන්සේගේ ධර්මයේ හම්බෙලා නැහැ. හොඳට තේරුම් ගන්න. බුදුරන් වහන්සේගේ ධර්මය හම්බුණා නම් ඒ ධර්මය ඇහිීමේදී සිදුවෙන්නේ හිතන්න දෙයක් ඉස්මතු වෙන එකයි. ඒක හොඳට තේරුම් ගන්න. ඒකාන්ත නිබ්බිදා විරාග නිරෝධයේ පිණිස පවතින දහමක් ඇහුණොත්. ඒ කියන්නේ සැබෑම ධර්ම කතිකත්වයේ කියලා කියන්නේ සැබෑම ධර්ම දර බව කියලා කියන්නේ. ඒ ධර්මය කියලා දීමේදී තව කෙනෙකුට තේරෙන එකක් වෙන්න බෑ. තව කෙනෙකුට ගැළපෙන එකක් වෙන්න බෑ. ඒ ධර්මයේ කියන දෙනකොට ඒක ඒකාන්ත නිබ්බිදා විරාග උපසම අභිඥාය සම්බෝධය නිබ්බානාය වන්ති පවතින්නට ඕනේ. ඒ කියන්නේ නිවීම පිණිසම සක්කාය නිරෝධයේ ප්‍රායෝගිකවම සිදුවෙන විදිහට ඒ කරුණ ධර්මදේශනාව ඉදිරිපත් වෙන්නට ධර්මදේශන අවසන්යේදී ශෝබන ලස්සන තේරුණ ලස්සනට ගැලපුණ එක පුදුම ගැලපිල්ලක් නේ. පුදුම ලස්සනක් නේ කියලා හම්බුණා නම් ඒ ධර්ම කතිකත්වයක් නැහැ කියපු කෙනා. සැබෑ ධර්ම කතිකත්වේ නැහැ. සැබෑ ධර්ම ධාරණ බව නැහැ. මොකද හේතුව ලැබි ලැබෙන්න දෙයක් කියලා තියෙනවා. Tamanට තහවුරු වෙන්න දෙයක් කියලා තියෙනවා. ඉතින් එහෙම නොවන දහමක් නේ අහන්නට ඕනේ. එහෙම නොවන ප්‍රායෝගිකවම විචක්ෂණයක් ඉස්මතු වෙන ප්‍රායෝගිකවම ඊතර වීම ඉස්මතු වෙන දහමක් තමයි එහෙනම් අහන්නට ඕනේ. එවැනි දහමක් තමයි දන් දෙන්නට ඕනේ. එවැනි දහමක් දන් දුන්නොත් එවැනි දහමක් ඇහුවොත් අන්න එතනදී දේශකයන්න් වහන්සේ ධම්ම කතිකෙක් බවට පත් වෙන ඒකාන්ත නිබ්බිදා විරාගයේ නිරෝධය පිණිස ධහමක් දේශනා කරපු නිසා ධර්ම යහපත දැනදිත් ඒක ධහමක් බවට පත් වෙනවා අන්න ඒ තුලින් යෝනිසෝ මනසිකාරයක් ඉපදෙන්න යමක් හම්බ වෙච්ච නිසා